බුදුරජාණන් වහන්සේගේ సంతානයේ ධර්ම රත්නයේ පහළ වුණ හඳයි. ලෝකෝත්තර ගුණ ධර්මයන් පහළ වීම තමයි ධර්ම රත්නය පහළ වීම කියන්නේ. නමුත් ලෝකයා අතරට ධර්මය ධර්ම රත්නය පැතිරෙන්න පැතිරෙන්නට පටන් ගත්තේ පොතොස්සකනයි ඒ නිසා විශේෂ දවසක් ලෝකයට සාන්තිය සැලසෙච්ච විශේෂ දවසක් 18 කෝටියක් කෝටි 18ක් ධම්මරාජයන්ම අ අරිහත් වේදී කියලා ප්‍රකාශ කරනවා මාර විට කලින් ඒ ඇත්තෝ වෙන වෙන මාර්ගඵල ලැබිලා තියෙන්නේ නැති 18 කෝටියක් ධර්මයන් කියවම සුළු වැඩක් නෙවෙයි ධර්ම රාජ්‍ය. දෙවියන් ඒ වගේම දෙවි සමූහයන් දීපංකර පාද මූලයේ ඉවරණ ගත් අවස්ථාවේදී පටන්ම බලාපොරොත්තු වෙච්ච කටයුතු. ඒ අවස්ථාවේදී සමහර දෙවියෝ කිව්වා ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙන බව අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ නිසා. දීපංකර සරුවඥන් වහන්සේගේ වචනේ නිසා. ඒ නිසා ඔබ වහන්සේගේ ශාසනයේදී අපිත් මාර්ගඵල ලබන්න මාර්ග ප්‍රාර්ථනා කරනවා කියන ඔස්සේ කියවව පොතේ සඳහන්. ඕතරම් කරක් මුළුල්ලේ ඒ මනුස්සයන් බලාපොරොත්තු වෙන්නේ කියන. සත්‍යයන් බලාපොරොත්තු වෙන්නේ කියන. එතකොට ඒ ධර්මයේ ප්‍රකාශ කරපු දෙන්නේ අසල පොස්ලෝක්ෂ දිනේ එනිසා විශේෂයෙන් සැලකේ. අනිත් එක විසුණු මහන්සලාගේ වස්ය තියෙන සිද්ධ වෙන්නේ මොන්නේ පොයේ ඉතින් අපි සලකන්න තෝරන මේ පොයේ දිනේ අද අපිට පැමිණෙන මේ පැමිණිච්ච පොයේ දිනේ විශේෂ අධිෂ්ඨානක් හලකා ගන්න හෙටත් මේ විදිහටම අපට සාකච්ඡාවක් කරන්න ඉඩ තියෙන නිසා අද බොහොම කොටින් යමක් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වුණා මේ ස්ථානයට සංඝයා වහන්සේලා තවදී නමක් වදින බව දැනගෙන ඒක අනුව වැඩ පිළිවෙල යොදා ගැනීම බලාපොරොත්තු වෙච්ච සාරමට ඇදත් මට ලැබිලා තියෙනවා මුතුන් මෙතනමස් එතකොට එනම හඳුන ගන්න ඕන වේවි සමහර අත්ව හඳුනන සමහර අත්ව හඳුනන්නේ නැතුව ඇති මම හඳුන ගන්න ඕන හඳුන ගන්න සමානං මේ කටයුතු කිරීමට යෝගාවචර ජීවිතයේ ගත කිරීමට සමාන අදහස් ඇති කරගෙන පුද්ගලික අදහස් තේරුම් අරගත්තාම අන්‍යෝන්‍යයන්ගේ පුද්ගලික తත්වයේ අදහස් තේරුම් කරගත්තාම ආශ්‍රය දෙයි. අනිත් එක පොදු හැඟීම පොදු සාසනික හැඟීම අප තුළ ඇති වෙන්න ඕනේ. පොදු සාසනික හැඟීමට බාධක දේවල් තියෙනවා. ඒ බාධක දේවල් වලින් අය ප්‍රමාණයට වඩා සංහාව ඇති කර ගැනීම බාධකයක් සිද්ධල. කුජ්ජණයන් ආශ්‍රය කිරීමට බාධාවක් එක්තරා එකක්. සංසර්ග දෝෂේ ඒකට අසංසද්ද අභාව කියලා කියනෝනේ. ඒ අසංසර්ග තත්වයෙන් කියාගන්න ඕන. ඒකට වුණත් පුජ්‍යල තත්වයේ තේරුම් ගන්න. මේ පුජ්‍යලයාගේ තත්වයේ මේ විදියයි, මේ පුජ්‍යලයාගේ තත්වයේ මේ විදියයි කිය පුජ්‍යල තත්වයේ තේරුම් ගන්න. අනිත් එක අපේ ප්‍රධාන අදහස සම්පූර්ණයෙන් හැම අවස්ථාවකදීම මතු කරගන්න මහන්සි ගන්න ඕනේ. ප්‍රධාන අදහස සපෝ ගුණේ දියුණු කිරීම. සපෝ ගුණේ දියුණු කිරීමයි ප්‍රධාන අදහස. යෝගාවචර පිළිසෙය කියන්නේ සපෝ ගුණේ දියුණු කරන පිළිසෙය. සපෝ ගුණේ කියන්නේ කෙලෙස් තවන කෙලෙස් තවන වැඩේ. රාගය, ද්වේෂය, සංහාව, ලෝභය, කාම ඡන්දය, ඕවා කෙලෙසය. දේශය කෙලෙසය. මානෙ කෙලෙසය. රෝත පටිග්‍රේ ද්වේෂය ඕවා කෙලෙස්. මානෙ කෙලෙස්. එතකොට විත්‍ය කෙලෙස් අ ලෝභ දේශ මෝහ කියන මේවා විශේෂයෙන්ම කෙලෙස්. නේද? උද්ධච්චය. නොසන්සුන්කම්. තීන මිද්ද ඕවා. විචිකිච්ඡාවක්. ඕවා කෙලෙස්. ඔය කෙලෙස් ඕවා. ඔය කෙලෙස් සාමාන්‍ය වැඩ පිළිවෙල සමෝ සපෝ ගුණයෙන් කියන්නේ. මේ බඳු අවස්ථාවලදී අපට මතු කර ගැනීමට නියම හිතට අර ගැනීමට සුදුසු ධර්ම පාඨයේ මුල ප්‍රකාශ කෙරේ. කන්ති පරමං තපෝ ඉතිස්ඛා. කන්ති පරමං තපෝ. කන්ති ඉවසීම. පරමං තපෝ ශ්‍රේෂ්ඨ වූ තපෝගුණයයි. ඉතික්ඛා කියන්නේ අර කන්ති යන්නටම යන්නේ මාදාහම. ජීවසීම කියන එක කන්ති කියන එක සාමාන්‍ය වෙන තේරුම් වලටත් හිතෙනවා. නිසා ඉවසීම කියලා ඉතික්ඛා කියනවා කියන්නේ. යොදලා තියෙනවා. ඉවසීම ඉවසීම ප්‍රධාන තපෝ ගුණයයි. මූලික තපෝ ගුණයයි. මේක ක්‍රියාවේ යෙදෙන්න ඕනේ. මේ ඉවසීමේ ගුණය තියෙනවා. ඉවසීමේ ගුණය නැති තැන තපෝ ගුණය නැහැ. ඉවසීම ඉවසීම කියන්නේ බොහෝ විට මේ ඉවසීමේ ගුණය පැන්නිලා යනවා අයින් වෙලා යනවා ඉක්මන්කම් නිසා මතක නැති වෙනවා මේ තපෝ ගුණය ඉක්මන්කම් නිසා පුරුදු නිසා ඒ වගේම අවශේෂ කෙලෙස් නිසා මේ තපෝ ගුණය නැති වෙලා යනවා ඉවසීම නැති වෙලා යනවා අශාන්තිය ඇති වෙනවා ශාන්ති වෙයි නොයවතියි. නොයවතියි වාගේම නරකයක් තමයි ඉක්මන් තීරණය. ශනික තීරණය. ශනික තීරණයත් ඔය අක්ෂාන්තියට නොයවසීමට උපකාර වෙන දෙයක්. ශනික තීරණය. ශනික තීරණය හොඳටම අ පරිගම් වූ දෙයක්. ඇතැම් විට විශාල අනර්ථ සිද්ධ වෙනවා මේ ඉක්මනින් තීරණයට බැසීම. මේ තීරණයට බැසෙන්නේ ගියාම තමන්ගේ මට්ටමේ බොහෝ විට තීරණය කරන්න යනවා. අනිත් දේවල් අනුන්ගේ වැඩක් තමන්ගේ මට්ටමේ තීරණය කරගන්න ඒක බොහොම නරකයි. සපෝ ගුණයට බොහොම හානි කරයි. මේ විදිහට මේ විදිහට වෙන මේ විදිහට මේක වෙලා තියෙන මේවයි කියන ඉතින් තමයි තමන්ම තීරණය කරගන්න. බොහොම නරකයි. මෙබඳු අවස්ථාවලදී හැම තිස්සෙම ඉවසීම අනුව මේ තීරණය අරගන්න ඕනේ ඉවසීම. මොනම දෙයක් වුණත් ඉක්මන් වෙන්න නරකයි කියන එකයි එකෙන් ගන්නවා. දැන් අපට ඇතැම් විට අඩුපාඩු පස් වෙනවා. අඩුපාඩු වෙනවා. ඒ බඳු අවස්ථාවලදී ඒ අඩුපාඩු වෙන පැත්තට මනින්න ගිය තරහ වෙලා කතා කරන්න ගියොත් තරහ වෙලා තීරණ ගන්න ගියොත් අපේ මේ නිවසුම් වෙනවා මේ සපෝගුණේ සුම් වෙලා යනවා එක සැරයක් වෙනලා ගියාම පිච්චිලා ගියාම ආයි මාස ගණනකින් මතු කරගන්න පුළුවන් වෙන්නේ. සපෝගුනේ යාපදී. මා පාඩම තර ගන්න අපට හොඳට පාඩම් වෙලා තියෙනවා මේක. මට හොඳට කියන්න පුළුවන් මේකෙන් හානි පැමිණලා තියෙන හැටි. අපේ යෝගාවචර පිළිවෙතම හානි පැමිණලා තියෙන හැටි කියන්නේ. අනිත්‍යවාදයේ විදිහටත් වෙන්නේ. රටේ ලෝකයේ දැක්වීම මේ තැනි ඉක්මන් තේරෙන්නේ නිසා ඉක්මනින් කලබල වෙලා බැනලා එතකොට ගහන් ගන්න කියලා නොයෙක් ඒවා කරගන්න. ඇතැම් විටක හිත වේදනා ඇති වෙන දේවල් වෙනවා. උනත් ඒ අවස්ථාවලදී වේදනාවක් ආපු හැටිම හිතේ උලංග මේ වේදනාව එනකොටම දන්නවන මේක නරකයි. මේක කෙලෙසයකට ඉඳ තියෙන එක. ඒවා නවන්න. ඒ බඳු අවස්ථාවලදී කලකන්න පුළුවන් ක්‍රම තියෙනවා. නොයෙක් ක්‍රම තියෙනවා. සමාන්විත සමහර විට බොහොම පුංචි දෙයක්. පුංචි දෙයක් ඉදිරිපත් වෙනවා. මේකට කතා කරලා දැනලා මේ කීලේව කරන්න ගිහිල්ලා අන්තිමේ තමන්ගේ සීල ගුණයක්, තපෝ ගුණයක් විනාශ කරගෙන අනුන්ගේ දුරු දෝෂය කරගෙන හටවතු කරනවා. කවුද මේ? නමින් යෝගාවචර. යෝගාවචර. වැඩෙන් යෝගාවචර නේ. මෙහිම හොඳ නැහැ. මේ විදිහේ දේවල් පාඩමට අරගෙන පාඩමට අරගෙන මේවා පාඩමට අරගෙන පුරුදු වෙන්න ඕන පැරණි ස්වාමීන් වහන්සේලා රහත් රහතන් වහන්සේලා නෙවෙයි සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා හට උඩ කරපු ඇති අපි හිතට ගන්න. රහතන් වහන්සේලා කියනවා කියන එක දෙයක් නේ. අවශ්‍යතාවක් වෙනවා නම් තමයි එදිනෙ ඉවසීම. මෙහෙම ඉවසීමේ ගුණය ඒකයි කියන්නේ. ඒක මේවා මේ ගුණ ධර්මයන් දිනු කරගෙන යන්න අමාරු ඒවත් එක්ක. අපි හිතන්නට ඕන ඒ විදිහේ කෙලෙස් වලින් භරිත වෙලා ඉන්න අවස්ථාවේදී අපට සුදුසු නෑ අර ශ්‍රද්ධාවෙන් දෙන සත්‍ය අරගන්න. ඒ විදිහට හිතන්නේ මේ කෙලෙස් සංසිඳනකම් නවත්තන්නේ. අර ස්වාමීන් වහන්සේ නමක් පින්ඩපාත යන්න ගිහිල්ලා වචනයක් ඇහුණා. Tamanta හදන පින්ඩපාතේ සම්බන්ධව වචනයක් ඇහුණා. නරක වචනයන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්නේ. කරන බව දැනෙන වචනයක් ඇහුණා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ හිතුවා තමන්ට තමන් අවවාද කළා. නුඹට මේ දූපදේ දෙන්නේ ওই තරම් අමාරුවෙන් උඹ මොනවා බලාපොරොත්තු වෙන්නේ? නුඹෙන් මොනවා බලාපොරොත්තු වෙන්නේ? උඹට ඒ උඹේ බලාපොරොත්තු වෙන අර්ථය දෙන්න පුළුවන්ද? බැරිද? තාම අමාරු. එහෙනම් ඉඳගන්නේ කියලා භාවනා භාවනා කරලා අරකට අර දානෙට සුදුසු වෙලයි නැගිටින්නේ. ඒ විදිහේ හිටියා. එතකොට ඒ වාගේම එක හාමුදුරුවම බොහොම ගුණ ධර්ම සම්පූර්ණ වෙච්ච ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ධර්ම දේශනාව කරනකොට ඒක අහගෙන හිටියේ තවත් හාමුදුරුවම ඉවසන්න බැරුව ඒක ඇහෙන ඇහෙන හැම වතාවකම ඉවසීම නැති වෙනවා මේ හාමුදුරුවෝ. නමුත් ඒ වෙලාව යන්න බෑ. ආවේ වෙන හේතුව. දෙයින් කියන ධර්මයේ අහගෙන හිටියේ. වටිනා ධර්මය කරහාමුදුරෝ කිව්වේ. වටිනා ධර්මයක් කිව්වේ නමුත් ඉවසන්න බෑ නේද? මිනිස්සු එක්කත් පස්සේ කියනවා අර එළි වෙනකන් අර ඇත්ත කෑගෙන මොකටද කියන්නේ? අර මිනිස්සුන්ට කියලා සාදුකාර දෙන්නේ මොකටද කියන්නේ? අන්තිමේදී ඒ දෙනම පිට වෙලා ස්ථානයෙන් පිට වෙලා යන්නේ දෙනම එකට. යන ගමන් දිගටම දොස් කියන. කොහොමද බණක් කියනවාද? ওই විදිහට දෙයක් කියන්නේ කියන ඔය කියන දොස් කියන. අර ස්වාමීන් වහන්සේ කිසිම වචනයක් කියන්නේ මහා ගුණවන්ත. ඒ ගිහිල්ලා අන්තිමේදී දෙපැත්තට හැරෙන තරම් කියන. සම්දිස්ථාන ස්ථාන දෙකට යනවා. ඉතින් ඉස්සරහට ගිහිලා ඇඳලා කිව්වා ස්වාමීන් ස්වාමීන් වහන්සේ මේ පාරෙන් වැඩිමි. මම මේ පාරෙන් යන්නේ. ඒකටවත් සතුටුුනේ නැහැ වචනේට. යන්න ගියා බස්සාගෙන. මේ හාමුදුරන් අර බැනුම් අහපු හාමුදුරන්නේ ගෝලේ හිටියා පස්සේ. එයාත් උත්සාහගෙන හිටිය මේ බණින. ඉතින් ඒවල ස්වාමීන් මේ එක උත්තරයක්වත් නොකියුවේ මොකද කියලා. රත්නේ ඒ කියාපු කතාවේදී මගේ හිත කර්මස්ථානයෙන් අයින් වෙන්නේ නැහැ කිය. කර්මස්ථානයේ හිත තියාගෙන හිටියනම් ඉතින් හරව නෑ නෑ. ඒවට උත්තර දෙන්න ඕන ඒවා අහුණා නම් හිතට ගත්තාන. ඒවා නෙමෙයි හිතට අර වෙන්නේ කර්මස්ථාන. කොයිතරම් දක්ෂකමද රහතන් වහන්සේ වෙන්නේ. රහතන් වහන්සේ වෙන්නේ. පස්සේ රහත් වුණා. රහතන් වහන්සේ වෙන්නේ. අන්න ඒවයි විශේෂ ගුණ අපි අදහසට අරගෙන අල්බලාපොරොත්තු වෙන්නත් ඕන ඒ තපෝ ගුණය නිවි කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව මුල් කාලේ තම පොයකටම දේශනා කළා. වෙන බුදුරජාණන් වහන්සේලා පොයට දේශනා කරන ගාථා පන්තියෙන් එකක් පොය. ඉතින් මේ ගාථාවේ වටිනාකම කියලා ඉවර කරන්නේ. වික්ෂෝන් වහන්සේලා වශයෙන් මේක ඊටාම ප්‍රයෝජන නිසායි උන්වහන්සේලා හැම බුදුරේ රජාණන් වහන්සේ කෙනෙක්ම මේ දේශනාව කරන්නේ. එතකොට සාතිමෝක්ෂය. සාතිමෝක්ෂය කියලා ඔබට කියන්නේ සාතිමෝක්ෂය දානවා. ඉතින් මේ ගාථාවේ සාමාන්‍ය තේරුම අවුරුත් හිතලා ඇති හිතලා තිබුණට වැඩේ යොදවලා අඩුයි වැඩේ යොදවන්න අධිෂ්ඨාන කරගන්න තිතික්ඛා කන් කන්ති පරමං තපෝ හෝති තිතික්ඛා කියන ඉවසීම ඉවසීම පරමං තපෝ හෝති උතුම් වූ තපෝ ගුණයයි මේ තපෝ ගුණේ අපේ අභ්‍යන්තරයේ සම්පත් කර ගැනීමට ආශිර්වාද කරනවා පරමං තපෝති චික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා ඒ සිතේ අදහස සාමාන්‍යයෙන් අදහස වැටෙන්නේ බුදුවරයෝ නිවන උතුම් දෙයක් කොට දේශනා කරා කරන සීක. එතකොට නිවන බුදුරජාණන් වහන්සේලා නිවන උත්තම ධර්මයක් බවට දේශනා කරනවා. බාන නිර්වාණය එතකොට බුදු කෙනෙක් පහළ වීමෙන් මේ නිබ්බාණය මතුවෙන්නේ. අනිත් කාලවල උනත් නිබ්බාණය කියනවා. නමුත් නිබ්බාණය නිවහයෙන් මතුවෙන්නේ මේ මේ කාලේ. නිබ්බාණය කියන්නේ මොකක්ද? අර නිවනේ කියන කතාව තමයි සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. නිවන නිවීම නිවීම මොනවා නිවීමද කෙලෙස් නිවීම කෙලෙසුන්ගේ නිවීම අර ප්‍රධාන වශයෙන් මතු කරපු කෙලෙස් සම්බන්ධව කලකනකොට ඒ කෙලෙස් ගොඩ නිවීම තමයි නිවන කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ උතුම් වශයෙන් කලකන්නේ වදාරන්නේ දේශනා කරන්නේ එතකොට ඉවසීම නැති තැන නිවන නැහැ. නිවන තියෙන ඉවසීම කියන තැන නිවන තියෙනවා. ඉවසීම නැත්නම් නිවන නැහැ. එතකොට නිවන තියෙන තැන ඉවසීමක් තියෙනවා. මෙන්න මේ ටික අපි තේරුම් අරගන්න ඕනේ. අපේ පරමාර්ථය නිවීම, කෙලෙසුන් නිවා දැමීම. ඒ නිවා දැමීම මොහොගෙන්න ප්‍රධාන වශයෙන් කරන්න ඕන කියන එක මෙතන විචලා මතුවෙනවා. සාමාන්‍යයෙන් නිවන් දැකීම සම්බන්ධව කියනකොට අවිද්‍යා තණ්හා දෙකයි දෙලස් වශයෙන් මුල් වශයෙන් පෙන්වු කරන්නේ. සමාජයට බැස්සහම මේකයි මුලින් දෙකක් හොඳ සමාජයක් සකස් වීමට හොඳින් සමාජය සකස් වීමට කියන්නේ විශේෂයෙන් සංඝ සමාජය හොඳින් සකස් වීමට මේ ප්‍රතික්ෂාව කොයි තරම් උපකාර වෙනවාද කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි හිතට ගන්න ඕනේ. සංඝ සමාජය සකස් වෙච්ච හැටි එතනකොට මෙන්න මේ ඉවසීම උඩයි හැම තැනම ගිහිල්ලා තියෙන්නේ. සකස් වීම. හැම තැනම ගිහිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ආදී උත්තරමයන් වහන්සේලාගේ හොඳට තේන ගුණයක් මේ ඉවතිනේ කියන්නේ. එතන ඉබේට සිද්ධ වෙච්ච එකක් ඒක. දේශේන මානේන උද්දච්චේන කෙලෙස් නෑ. ඒ නිසා එතන ඉවතීම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් ඝාතනය නොකරපු සම්පාණ දෙන්නේ. නමුත් උන්වහන්සේලාගේ තේජ තියෙන තියෙනවා. ඉවතීම තියෙනවා. අර කෙලෙස් තිබුණත් సంతානෙ ඉවසීම කියන. අන්න ඒකයි පෙන්눔 කරන්න ඕන. අර දේශ මාන උද්ධච්ච ආදී මේ කෙලෙස් ගොඩ තියෙනකොට ඉවසීම පාද වයින්නවා. ඒ කෙලෙස් නැති වෙන අඩු වෙනකොට ඉවසීම හිටිනවා. අර ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙච්ච සංතානයක ඉවසීම ගැන කතාවක් නැහැ. ඉබේට වෙන සිද්ධ වෙනවා. සම්පූර්ණ නැති නොකලා වූ සංකාම ගැන අපි හිතනවා. අන්න එහෙම සංකාමයක ඉවසීම ඇති කරගත්තොත් ඒක තමයි නියම තපෝගුණය වශයෙන් අපිට ඉතිරි කියෙන්නේ. මොකද එතන හොඳට හිත යෙදිලායි ඒක කෙරෙන්නේ. ඉතින් ඒකට හිත හදාගන්න පුරුදු කරගන්න ඕනේ. බොහෝ විට මානෙමයකට ඉදිරිපත් වෙනවා. මම මම කියන හැඟීම ඉස්සරහට එනකොට ඔන්න ඔය කෙලෙස් ඉවසන්න බැරි ගතියක් තිබෙනවා. ඉවසන්න බැරි ගතිය හිතෙනවා අර මානෙ තදෙන් එනකොට. ද්වේෂයටත් එහෙම හිතෙනවා. විශේෂයෙන් මාන අපි ඒ වයින් පරිසම් වෙන්නේ ද්වේෂක් ඇතුළත අභ්‍යන්තර දියුණුව ආරක්ෂා කර ගැනීමට උපාය මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ඔය ටික ප්‍රකාශ කළා ඉවර වුණේ නැහැ තවත් ටිකක් ප්‍රසිද්ධේම දේශනාවක් කළා ඉන්නවා නම් පබ්බ ජිතෝ පරූප ඝාතේ සමනෝ හෝති පරං විහෙතයන්තෝ පරං විහෙතයන්තෝ අනුන්ත හිංසා කරන අනුන්ත හිංසා කරන පරෝපඝාති අනුගෙත් අනුන් වනසන නැති කරලා දමන ශ්‍රමණය අත්තා ශ්‍රමණියෙක් නොවේ මහණෙක් නොවේ එතකොට පරං නිහේතයන්තෝ එකක් පරෝපඝාති එකක් දෙකම එකට සම්බන්ධ වෙන ක්‍රියාව එකක් ඔය ක්‍රියාවෙන් යුක්ත පුද්ගලයා මහණෙක් වෙන්නේ නැහැ කියලා මම. ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ කියලා. ශ්‍රමණ කමෙන් පරිබාහිර වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. පරම විහෙදනම් කියන්නේ. අනුන්ට හිංසා කරනවා. අනුන්ට හිංසා කරනවා කියලාම අනුන්ට ගහනවා බනිනවා පමණක් නෙවෙයි. ඒක නැති වුණා තමයි මොන ක්‍රමයෙන් හරි අනුන්ට හිංසාවක් දෙනවා නම්. ඇතම් විට හිංසාව දෙනවා. දැන් කතා කරලාම කතා කළාම ඒකට උත්තර දෙන්නේ නැත්නම් ඒකත් හිංසාවක්. මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් කියන්නේ කරුණක් ගැන අහනවා. කරුණට උත්තර දෙන්න පුළුවන්කම තියෙද්දි උත්තර දෙන්නේ නැහැ. නැත්නම් මග ආරිනේ. ඒකත් හිංසාවක්. හිංසාවක්. අනුන් මේ ගුණයට හානි කරනවා. කුංචි හර කියනවා නම් ඒකට වලකන්න ඕනේ. අනුන්නේ අගුණේම මතු කර කර මතු කර කර තමන්ගේ හිත කලබාගෙන ලොකු උපතට වැටලා ඉන්නවනම් ඒක ලොකුම දුර්වලකම. අනුන්ගේ අගුණ කොච්චරවත් තියෙන්න පුළුවන්. ඒ අතරේ ගුණක් තියෙන්න පුළුවන්. අර අගුණ මතු කර කර නැත්නම් ගුණයට ගුණේ ඝාතනය කරලා ගුණේ විනාශ කරලා කතා කිරීමත් ඒකත් හිංසා. ගුණවතා ගුණවතා වශයෙන් හඳුන්වා දෙන්න ඕනේ. දුර්වල පුජ්‍යලයක් ඉන්නවනම් මේ දුර්වල පුජ්‍යලයාම හෙලන එක නෙවෙයි කියන්නේ. පහත දැනීම නෙවෙයි කියන්නේ. ඒකට උදව් වෙන්න ඕන. උදව් වෙන්න ඕන, උපකාර වෙන්න ඕන. ඔන්න ඔය ටික බුදුරජාන් වහන්සේ දේශනා කළේ කොබඳු අදහසකින්ද කියන එක අපි නැවත නැවතත් හිතලා බලන්න ඕන. කලකලා බලන්න ඕන. එතකොට අපේ අදහස් අපේ ප්‍රාර්ථනාවල් අපට ලෙහෙසියෙන් සමුද්ද කර ගන්න පුළුවන්. යෝගාවචර ජීවිතයේ කියන එක ඊටාම පිරිසිදු එකක්. පිරිසිදු යෝගාවචර ජීවිතය අපිරිසිදු කරගන්න ආකාරය. අපිරිසිදු වීමට හේතු වන දෙයක් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. නිසා ඒකෙන් පරිසම් වෙලා මොනින්ම යෝගාවචර ජීවිතේ සාර්ථක කරගන්න උනන්දු වෙන්න ඕනේ කයි විශේෂයෙන් කියනද බලාපොරොත්තු වෙන්නේ ඒ එක්කම බලාපොරොත්තු වෙන තවත් කාරණයක් තියෙනවා. මොකද විගතම ධර්ම දේශනාවක් කරගෙන ආවා. එක්තරා පිළිවෙලකට මම හිතාගෙන ඒ දේශනාව කළේ. ඒ දේශනාව පිළිවෙලකට ගියා තුන් වතාවක්ම තැනකට ඇවිල්ලා නැවතිලා ආය ආපස්සට ගියා. අර ඉස්සරහට කියන්න තියෙන ටිකක් කියන්න බැරි ඉස්සරහට පිය යුතු ඒ ධර්ම කොටස කියාගන්න බැරි උනේ මක් නිසාද කියන එක කීප හැරයක් මට කල්පනා වුණා. භාවනාවේ සාවාව කීපයක් ගැන කියාගෙන කියාගෙන ගිහින් ඉස්සරහට ගිහිලා ආයෙ පස්සට ගිහිලා ආයෙ ඉස්සරහට ගියා. ඒ ගියත් අවසන් කරන්න හම්බුනේ නැහැ තුන්වෙනි සැරේටවත්. මේ සැරේ අවසානයකට පවුනන් ඕනේ කියලා හිතාගෙන හිටියා. ඒත් මේ අවස්ථාවේ හැටියට ඒක රටෙන් හිත දුන්නේ නැහැ. ඒක නෑ. එදින් දවසක අව ඉඳ ලැබුණොත් කියනවා කියලා. අවසාන කොටස සාම කියා ගන්න බැරි වෙනවා. න්‍යාගන ගිය ධර්ම දේශනා පිළිවෙලෙන් අවසාන කොටසට බහින්න බැරිනේ. ඒක අර පිළිවෙලට හිතුවා නම් තේරෙනවා ඇති. තව ඒ தත්වයට ඒ අහන පිළිස මදි කියන එකයි මට හැංගෙන්නේ. ඒ தත්වය අහන්න. ඒ නිසා ටිකක් පල්ලහාට ආය ආපහු ගියා. නමුත් ළඟදී කියන්න ඕනේ කියන හැඟීමක් පෞද්ගල දවසේ ඇති වුණා ඒත් අද 62ේම කියන්න වෙන්නේ ඒක එක කාරණා අනිත් කාරණේ අපි දැන් මේ හේත වස්සසන හේත වස්සසන කොට ඒ මෙතන දිලෙන්නා වූ වැඩ පිළිවෙල වැඩ පිළිවෙල අපි අවබෝධකට දෙන්න ඕන එක්කෝටම අම කෙනෙකුටම නැවතක් මතු කර දෙන්න ඕන. ගෙන යා යුතු වැඩ පිළිවෙල. එතකොට සමස් එකක් දීප වතාවක්ම මා කියුවා මින් පස්සේ ලොකු විවේකයක් ගන්න ඕනේ. ඒ විවේකයක් ගන්න ඕනේ කියන්නේ වෙන එකකට නෙවෙයි. දුර්වලකම නිසා. අතන් විතක ඉති හැටි කපුවේ අමාරු වැඩෙනවා. කපුවේ අමාරු වැඩෙනවා ඉති හැටි. එතකොට ඒකට අර මේ විදිහේ ටිකක් වැඩිපුර ඉඳගෙන ඉන්නකොට සමහර විට එහෙම වෙනවා මොන මොන කාරණේකින් හරි වෙනවා ඒක. ඉතින් අර පුංචි මොනපක් හරි දෙයක් කරගත්තාම මේක යට යනවා. සමහර විටක යට නොයන ටිකක් එහාට දිගට යන්නත් ඉඩ තියෙනවා. අදත් ඒ විදිහ ආවා අපේ අමාරුයි. නවත්ත ගන්න බැරුව අර තේ ටිකක් අරගෙන පාවිච්චි කරගෙන පස්සේ ඒක සංසිඳිලා ගියේ. මේ විදිහේ සත්වයකින් ඉන්න නිසා හසුතා දුරට මේ ඉදිරි කාලේ මේකය වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ විදිහේ පොයේ දවසක මනියක තියෙන පිළිවෙලට මන ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා භාවනාවල් සම්බන්ධව ඉතාම සුළු වශයෙන් ටිකක් අවශ්‍යම අවස්ථාවලදී කියන්නට බැරි කමක් නැහැ පොඩුවන් ඒක ඒ කරන්න ඕන දෙයක් කොයිතරම් අමාරු නම් එහෙම එකකට පසුබහින්නේ නැහැ මගේ හිත. භාවනාවක් සම්බන්ධව කතා කරනකොට අමාරුවෙන් හරි කියන්න හරින්නේ. ඒ මොකද ඒක ලොකු දෙයක් බුදු සාසනය රැක ගැනීමේ අදහසක්. ඒක ලොකුවටම මගේ හිතේ තියෙනවා. ඉතින් මේ මත්තට තියෙන වැඩ ටික පිළිබඳව කෙරෙන පිළිවෙලක්. මා නැතුව අනිත් කටයුතු මට කියන්නේ නැතුව මා සම්බන්ධ කරගන්නේ නැතුව අනිත් ස්ථානයේ කටයුතු යෝගාවචරයන් අන්‍යෝන්‍යව අන්‍යෝන්‍ය හුවමාරු කරගත යුතු වැඩ පිළිවෙලවා එතකොට දායකයන් සම්බන්ධව කරන්න දෙන්නා වූ දේවා එන්න මෙන්න මේවා මින් පස්සේ කෙරෙන හැටි මෙන්න මෙහිමයි කියලා සාකච්ඡා කරලා තීරණයකට දාගන්න එක කාර්යය. අනිත් එක සමහර දායකයෝ වෙනවා ස්වාමීන් වහන්සේලා හම්බෙලා කතා කරන්න දෙයක් තියෙනවා නම් ඕනේ විදිහට. අන්න එහෙම අවස්ථාවවලදී මා ඉදිරිපත් වෙන්නේ නැතුව ඒ වෙනුවට වෙනින් කෙනෙක් යොදා ගන්නත් අවස්ථාවක් හොඳයි කියලා මම හිතනවා. ඒකට මට හුඟක් විවේක ලැබෙනවා. සමහර විට බොහෝ දෙනා ඇවිල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මගාරින එකක් හොඳ නැහැ. යන්නේ බොහොම ලොකු අමාරුවකින් මේ එන්නේ මිනිස්සු ලොකු හැඟීමක් ඇති කරගෙන. ලොකු හැඟීමක් ඇති කරගෙන ඉහාට එන්නේ. ඒ කියන්නේ පුංචි අදහසක් නෙවෙයි. විශාල අදහසක් ඉදිරිපත් කරගෙන ඉන්නේ. ඉතින් ඇවිල්ලා එක අර පින්න පාතේ පූජා කරලා ආපහු හැරිලා යනවට වඩා ස්වාමීන් වහන්සේත් සමග ලාපච්චා ටිකක් වචන දෙක කතා කරලා යන්න නැත්නම් හොඳයි කියලා හැඟීමක් ඇති ඉඩ ගියක් ඉන්නේ. අවශ්‍ය බඳු අවස්ථාවලදී යම් කිසි කෙනෙක් ඉදිරිපත් කර කියන්නත් ඒකත් හොඳයි. ඒකත් අවශ්‍ය දෙයක්. ඒ ඇත්තට කරදරයක් නොවෙන්නේ. පීඩාවක් නොවේ. අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා මේ වස් කාලේ එන වස් කාලේ මුද වාගේම මුදට වැඩට ගෙනියනවා. එතෙන් කලින් ඒ විදිහේ යොදාගත්ත කොච්චරවත් දේවා නමුත් ඒ වයින් ඒ තරම් ප්‍රයෝජනයක් වුණේ නැහැ. යොදාගත් විශාලක ප්‍රකාශ පත්‍ර පිටකලම් වැඩක් නැහැ මොනම ප්‍රකාශයක්වත් ඕන නැහැ කියන්නේ සති සම්පජන්ය දෙකින් යුක්තව කටයුතු කරන්න අභිචාර කරගන්න කියන එකයි කියන්නේ ඒ සති සම්පජන්ය දෙක තියෙනවා නම් මොනම නීතියක් අත් ඕනේ නැහැ. මොනම ව්‍යවස්ථාවක් අත් ඕනේ නැහැ. මමත් සති සම්පජන්ය නම් වෙනමත් සති සම්මජන නම් අනිත් සති සති සම්පජන්ය යුක්ත නම් ඔතන මොනවද විවස්ථාවක් නීති මොනවද ඒකම තමයි ප්‍රධාන වෙන්නේ විහාරයට ගියාම සමහර විට සති සම්බන්ධයෙන් මතක නැති වෙනවා. මොන පටන් ගන්නව දේශනාව. අනිත්‍යනට ගියත් එහෙම, පාරංගයට ගියත් එහෙම. සති සම්බන්ධයෙන් සති සම්බන්ධයෙන් තියා ගන්නවා නම් ඒ වැඩිපුර මොකක්වත් නෑ. වැඩිපුර මොකක්වත් දේවල් දෙන්නේ නැහැ. සතියයි සම්පජන්ණය. කියන්නේ කතාවට කියන්න පුළුවන් මම සතියෙන් මේ කතා කරන්නේ කියලා. සම්පජන්ණිය. ඒක ජීවන සම්පජන්ණිය. සතියයි සම්පජන්ණියයි දෙකම එකට පාවිච්චි කරනවා නම් මොනම ගැටීමක්වත් මොනම දෙයක්වත් ඇත්තේ නෑ. අන්න ඒක තමයි ප්‍රධාන ව්‍යවස්ථාව. ප්‍රධාන නීතිය. මොනම දෙයක් නැහැ. දංගෙට ගියා වෙනදන්ගේ තියෙනවා ඔක්කොම වැඩ පිළිවෙල සකස් වෙනවා. එතන කතා කරන්න දෙයක් ඇත්තේ කතා නොකරන්න එතන වැඩ පිළිවෙල වෙනවා. පින්නපාති කියන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. යන කොටත් කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. සතු සම්පජන්න්නේ යන්නේ. ඒකට එන කොටත් නැහැනේ. පින්නපාත ඵලයේදී කොහෙවත් නැහැ කොහොමවත් නැහැනේ. කතාවක් ඕන්න කතාවක් එනවනම් එන්න තියෙන දංගේතාව. දංගේ ඉච්ඡන්න සති සම්පජඤ්ඤයෙන් යුක්තව එනවා ඉඳ ගන්නවා ඒ කටයුතු කරනවා යනවා සති සම්පජඤ්ඤයෙන්. කතාවක් බාහිර කතාවක් නෙවෙයි. ඒකට ඕමනා කරන පිළිවෙලටයි ඔය තරම් ඔය බංකු ගොඩක් එතකොට උපකරණ ගොඩක් කියලා දෙනවා. ඒ උපකරණ ගොඩකුත් කියලා බංකු ගොඩකුත් සකස් කරලා ලොකු වියදමකුත් කරලා සාධි සම්පදන්නේ කඩාගෙන වැඩ කරන්නේ මොන විකාරයක්ද කියලා හිතෙන්න පුළුවන් මෝහයෙන් බලනවා සාල වේදමක් කරලා මේ එක එක්කෙනා ළඟ එක එක පඩික්කම තියලා අර භෝජන වතුර වාගෙන තියලා දේවල් තියලා ඔක්කොම කරලා හැම දෙයක්ම කිතුවෙන් තියලා ඉවර වෙලා ආය කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට කළා තියෙන්නේ ආරම්භ කළා තියෙන්නේ කරන්නේ අර සති සම්පන්නය රක්වා ගන්න. නමුත් රකින්නේ නැත්තේ ඒකයි. රජම්මන්නේ දෙකයි රකින්නේ නැත්තේ. ඉතින් මොන විකාරයක්ද මේ කියලා හිතෙනවා මේ කරන්නේ. එතකොට මේ විහාර කැවිලා සති සම්පජඤ්ඤය රකින්න බැහැ ඉතින්. ඒකත් රැක ගැනීමට උපකාර වෙන අන්දමටයි මෙතන වැඩ පිළිවෙල එනවා කියන්නේ. ඔය කේක ගාතාවල් සම්දනවල කියනකොට සමාජයට වන්දන වෙන්නේ නැති ඒ වන්දනා ගාථා පූජා ගාථා ආදී දේවා අර ගතානුගතිකෝ කරනවා ඔය විදිහේ දේවල් කරන්නේ අර අර අභ්‍යන්තරයේ ගුණේ අඩු වුණාම අභ්‍යන්තරයේ ගුණේ වැඩි නම් හිතින් ඔක්කොම කරගත්ත හැකියි. අභ්‍යන්තර ගුණේ දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙන තැන හිත වෙනුවට යොදවන්න වහන්සේලාන්නේ. මේ පූජාව කරන්නේ හිතින්. හිත යෙදුනේ නැත්නම් මේ මන්නවත කොයිතරම් ගාථා කිව්වත් වැඩක් නැහැ. කිසි පාරක් නෑ. කිසි පාරක් නැහැ. සම්පප්‍රලාප වගේ වෙනවා. එනිසා එදෙන්නේ නිස්සබ්දව ඒ පූජාවල් හිතින් පවත්නවා ඒ හිතින් ඒවා පවත්නවා ඒ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට ඒකෙත් එතන සංසම්පජඤ්ඤයට කරදරයක් මෙන්න මේ ටික කියන්න බලන්න තවත් කාරණයක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක විශේෂයෙන් තියෙන දේවල් දැන් මේ පින්කම් කරනවා අපේ යෝගාශ්‍රමේ හරියට පින්කම් දැන් මේ පින්කම් වල නිදහස් වුණා මෙතන දැන් මර ගල්දුව වගේ දැනක ඉන්න ඇත්තන්ට මම කල්පනා කළා මෙහෙම දෙවෙනි කොයි කොයි තරම් හිතේ වේදනාවක් ඇති වේද පින්කම් එක අවුරුද්දකට කොච්චරද පින්කම් කියන જાතිය නම් හොඳයි නමුත් අර හිත තැම්පත් කරගෙන හිත නොවන යුක්ත කරගෙන කරන සාන්ත දාන්ත වැඩ පිළිවෙල. උගද්දරට ඔය කලබල අඩු තමයි. නමුත් ඊට වඩා උසස් වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ඒවට වඩා තැන දීලා තියෙන්නේ අර අර පූජා විදිය වලට. ඒ නරකේ කියන්න බෑ. නමුත් මගේ හැඟීමේ හැටියට නම් වැඩි. එතකොට දැන් මේ වයිදි මෙහෙදි ටික ටික දැන් වැඩි කරගෙන යනවා. ඉජවල් වැඩි කරගෙන. දැන් බලමු උපන් දින තෝරන එක පින් තමයි. මහාන වෙච්ච දිනේට එක පින් තමයි. උපසම්පදා වෙච්ච දිනේට උපසේක පින් තමයි. ගුරුන් වහන්සේගේ උපන් දිනේට එකක්. අනිත් ගුරුන් වහන්සේගේ උපන් දිනට තව එකක්. අපවත් වෙච්ච දිනට එකක්. එතකොට දෙමව්පියන්ගේ දිනට එකක්. එක්කෙනෙක්ගේ ওই විදිහට හතක් අටක් වෙනවා. තින්කම්. කීප නමක් ඉන්න තැන තින්කම් එතකොට කොච්චර වෙයිද? එක්කෙනෙකුට හතක් තරම්ම එක එක්කෙනාම කරන්න ගියාම මේවට වැඩි කාලය යනවා. වැඩි කාලය යනවා. ඒ කරන්නේ ගියාම නිකන් නෙමෙයි. අනුන්වත් කෝද්දනවා. මෙහෙම මගේ කින්කමක් කියන බහන්සිත් වෙන බහන්සිත් වෙන බහන්සිත් වෙන කෝද්දගෙන ගිහිල්ලා අර කරන වැඩක් නවත්තලා ඉතින් මෙතෙන්ට ගේ නියම ගොඩක්. එතකොට තවත් එකක් තියෙනවා. ඒක එකක්. ඊළඟට මේ පූජාවල් තියෙනවා. විරම්පද පූජා කරනකොට මේ පූජාවේ තේරුම දැනගන්න ඕ බෝධලකට වක් කරනවා ලොකු බෝධලයකට දෙනවා දොඩම් විශ්ව ගොඩක් හරි ගන්නවා. මුදිරම් පරම් විශ්ව ගොඩක් දෙනවා. සමන් බෝධලයකට තාව. මේක තියෙන්නේ. මේක මොකද්ද මේකේ තේරුම? අර බෝධලවල තියෙන්නේ. පූජාව කියන්නේ අන්තිම දෙයක් බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්නවා කියන හැඟීම පිටාගෙන අපි කරන්නේ. අර බෝතල කියන්නේ. බෝතල කියන්නේ. එතෙන් බුදුරජාණන් වහන්සේ අර බෝතල වහුම් අරගෙන වහුම් අරලා අර වීදුරුවක් හොයාගෙන කොහෙන්ම සාගෙන්ම පිළිගෙන අරව වක් කරගෙන වලනන්න ඕනේ බුදුරජාණන්. ඒක තේරුමක් නෑ. මෝඩයි නේද? මගේ හැඟීම නම් මෝඩ දුන්නක්. හොර දුන්නා. ඕකට තව සම්බන්ධ කරගන්නවා 10 12 දෙනෙක්. ඕවා අඩු කරගන්න ඕන මොඩ පිළිකා. මේක ඥානවන්ත වැඩ පිළිවෙලක් ගෙන යන්න අපි හිතාගන්න. අනිත් එක අහක දැමීමක් කරන්නේ. මේ සීනි ගොඩක් අහක දානවා. වලඳන්නේ වලඳන්නේ ඉන්න ඇත්තෝ ඉන්නවා. ඒව ගොඩක් අහක දානවා. වෙන සත්ව සතක මහා ආදානිය කියලා දාන්න දෙනවා වෙන සෝයාවල් කරනවා ඉස්සර මම බොහෝම වට කතා දුන්නා දැන් නම් මට තේරෙනවා මොඩ වැඩේ අපේ අපි කුඩා කාලේ අපේ පන්සලෙන් පොයට බුද්ධ පූජාවක් කියනවා හන්දා වෙනවා ඔය හැමදාම වෙනවා හන්දාට වන්දනාවට ආපු ගමන් විශේෂයෙන් හෙට පොය නම් අද හන්දාට හුඟක් මිනිස්සු වෙනවා මොනවටද එතන තියෙනවා කෝප පිංගහන් අරවනවා නෙවෙයි කියලා. ඒවා ඉල්ලගෙන යනවා. ඉල්ලගෙන ගිහිල්ලා බුද්ධ පූජාව අරවට හදාගෙන පස්සෙන් උදේ කොහෙද? මේ තරම් දීජවල පිළිපා. මේ තරම් දීජවල ඒ සමහර දවස්වලට අරව 20 30 විශාල දීජවල පුරවලා පිළිපා. පිළිබත් කරනවා. එතකොට පැවිදි යාති විරිබාදි සම්බන්ධ යන්නේ නොයේකේ කොතන යාත් කරවලා. එදෙන සම්පූර්ණයෙන්ම සෝහාර දේකට සෑහෙන ආහාර ගොඩක් පූජා කළා. එදෙන සිංහල ගන්න කාලා යනවා. පන්සලේ ඉන්න හැමෝටම පන්සලේ ඉන්න හැමෝටම කිසිම දෙයක් පස්සේ අපි දැනගත්තේ මේකයි. ඔන්න ඒ විදිහේ නිකන් කර අපේ පන්සලේ ඉස්සර අපි පුදු පුදා කාලේ. මේ විදිහේ දේවල් සම්දාවක් තියෙනවා තමයි ඒකම ඥානවන්තව වැඩ කරන්න මහන්සි ගන්න පුරුදු කරන්නේ. ඔය දුර්වල පුරුදුකම් ඇති කරන්න හොඳයි. නිකන් අපරාධයයි ආගෙන. අර දැන් සෑහෙන තුනක් ලැබෙන්නේ නැහැ. එක්තරා ප්‍රමාණයකට සම්පූර්ණයෙන්ම ආවර්තන කියනවා නෙමෙයි. එක්තරා ප්‍රමාණ පූජාව කරනවා. පූජාව කරනවා. ඊළඟ කොටස ටිකක් පූජා කරනවා. දැන් ටිකක් ඒක වරදාන්න සුදුසු වන්නේ. මේක දෝදලවල මාරේ මොඩිත් කරින්නේ නැහැ නේද? ඒක මොඩි අරගන්න ඕන මේ රජානන්ම. ඒක පොප් එකට වක් කරගෙන උන්වහන්සේ සලා ගන්නවා. මේ විතරනේ ඕක කරන්නේ. සීතුමක් නෑ. නෝන නෑ. ඉතින් කියන්න ඕන අඥාන වැඩේ කියලා. ඕවා නවත්තලා ගන්න ඕනේ. ඔය දුර්වලකම් නවත්තලා ගන්න ඕනේ. ප්‍රධාන ධන දෙන්න ඕන ප්‍රතිපත්තිය අපේ වැඩ පිළිවෙල. මේව අඩු වෙනවා ටික ටික. ටික ටික අඩු වෙනවා. වැඩ පිළිවෙල නිසා අභ්‍යන්තර ගුණ ධර්ම අඩු වෙනවා. හානි කරා. සම්පූර්ණේ නවත්තන්න කියනවනේ. ඒක තේරුම් ගන්න ඕන. වරදවල තේරුම් ගන්න එපා. හොල්නවන්න ඒක එක්තරා තත්වයකට තියාගන්න ඕනේ. එක්තරා ප්‍රමාණයකට. මම බලාගෙන ඉන්නේ ගිය දවසත් ඒවා ප්‍රමාණය වැඩි. ඕපනාවට වැඩි. එක්තරා ප්‍රමාණයකට තියාගන්න ඕනේ. දැන් ඔය අපි තවත් ඔය ගැන හිතලා බලන්න ඕනේ මේ ධම්මයේ සම්බන්ධ වුණා. ටිකක් හිතලා බලන්න ඕනේ. මට මම දන්නේ නැහැ ධම්මයේ තත්ත්වය අද. ඒත් ඒව ගැන හොඳට මේ කෙනෙක් ඔයසෝ හලකලා බලන්න ඕන. යන දංගේ යන කියන්නේ නිකං අහක යන. හුඟක් අහක යන. අහක දාන්න දේවල් නැහැ මිනිස්සුන්ට. මිනිස්සුන්ට අහක දාන්න දේවල් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ප්‍රමාණයට වඩා නොයන තාලේ තහක නොයන්න අපි වැඩ පිළිවෙල යොදා ගන්න. නැත්නම් මෙතන මේවා දන්නේම නැතුව පෞද්ගල කාලේ හොඳට සකස් වීමක් වුණා. නමුත් ආයෙත් ඒක නොපිට හරවගෙන වගේ තියෙනවා. ඒකෙන් ඒකෙන් මේ රටේ ඉන්න බල්ලෝ කරදරකාරී දේලා. ඒගොල්ල ඒ විපස්සිය වැඩි කර ගැනීමයි කෙරෙන්නේ. වැඩි කරගන්න. ඒකේ එක නම තම තමන්ගේ කුටි වලට අරගෙන ගිහින් වළඳනවා. ඒ වැළඳීම නෙවෙයි වරද අර ඉතුරු වෙනවා ඒ තැන් වල දැමීම. විවේකව තමයි ගානට කොහොමද මේක වරදක් නෙමෙයි. ඒක තා දුරට නම් ගේම හැවිලා ගංගෙටම වළඳනවනම් ඔය උඹා කරදර අඩු වෙන්න ඕන. ඉතුරු වෙච්ච ආයෙදන දාන්න ඕනේ. එතකොට මේක බල්ලෝ. ඒ කියන්නේ කරදරයි. මේ කරදර අඩු කරගන්න ඕනගේ මාත්‍රයට. ඔන්න ඔය කාරණේ සහ තවත් කාරණයක් මතක් කරන්න බලාපොරොත්තු වෙන විශේෂ කාරණයක් ඒක. ඒ කාරණේ විශේෂයෙන් හිතට ගන්න ඕනේ. මේ මේ ලබන මේ ලබාපු වර්ෂයත් මත්තට කියන වර්ෂයත් දෙක ගැන නොයෙක් ශාස්ත්‍රකාරයෝ නොයෙක් දේවල් කියනවා. මේ මාර්ගඵල ලබා ගන්න භාවනාව සකස් වෙන භාවනාව සාර්ථක වෙන කාලයක් කියලා ඔය විදිහට තියෙනවා. ඒ එක්කම එකක් තව එකක් තියෙනවා මේ කාලේ ලෝකයට කරදර කාලයක්. ලෝකයට කරදර දෙන කාලයක්. ඒක විශේෂයෙන් විදේශා ගන්නවා. කරදර පීඩා දෙන කාලයක්. කරදර පීඩා දෙන කාලයක් නම් හිත් සැලඳීම් ඇති වෙනවා. අවුල් ඇති වෙන්න පුළුවන් පිරිස්සවල. අපි ඒක කල්ලාතුව හිතට අරගෙන ශාන්ත පරිසරයක් කරගැනීමට විතරම හිත යොදා ගන්න ඕනේ. අර ඇවිස්සීම ඇතිවෙන්න මොන දෙයක් නිසාවත් හිතවල ඇවිස්සීම ඇති නොවන අන්දමට කටයුතු කරන්න හිතට ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ හැඟීමේ හැටියට මේ ලෝක ධාතුව මේ විශ්වයේ තියෙන මේ ලෝක ධාතුව තියෙන මේක දැන් මේ වායු ගෝලයක් ඇතුලේ අපි මේ ඉන්නේ පෘථිවි ගෝලයේ උඩ වායු ගෝලයක් පෘථිවි ගෝලයට සම්බන්ධ වායු ගෝලයක් ඇතුලේ අපි මේ ඉන්නේ වායු ගෝලය ඇතුලේ වායු ගෝලයේ ඇතුලේ තියෙන දේවල් හිතලා බලනකොට හිතලා ඉවර කරන්න බෑ මේ විශ්වයේ වටේ තියෙන වායු ගෝලයේ ඇතුලේ තියෙන දේවල් හිතලා ඉවර කරන්න බෑ ඔය නොයේ විද්‍යාඥය නොයේ කන්නවට පරිවේෂණ කරනවා හොයනවා ඉවරයක් කරගන්න බෑ ඒගොල්ලන්ට මෙහෙම මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියන්නේ. නමුත් අපට කරුණු දෙකක් ඕකෙන් මේ ගන්න පුළුවන්. කරුණු දෙක විශේෂයෙන් හිතට ගන්න මේ විශ්වය ඇතුලේ තියෙන ඍතු ගුණය ඍතු ගුණය ඍතුජ ඍතුෙන් හට ගන්නා දේවල් රාගයක් මේක ඇතුලේ මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව උගන්වන උතු පරිණාමජා ආබාධා වේලා උතු පරිණාමයෙන් ඇතිවෙන ඍතු පරිණාම පරිණාමයෙන් මේරීමෙන් ඇතිවෙන ලෙඩ වර්ගයක් උන්වහන්සේ දේශනා කළා. මේ විශ්වයේ ඇතුලේ මේක ඇතුලේ තියෙන මේ ඍතු බලය ස්වාභාවිකව নানা ආකාර ඍතු බලයක් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අර ග්‍රහ මණ්ඩල වලින් මෙහාට විදින වේග নানা ප්‍රකාර වේග තියෙනවා. ඕවට තමයි මේ ග්‍රහයෝ කියන්නේ. රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර රාහු ශනි ප්ලූටෝ යුරේනස් ওই විදිහට ග්‍රහ රාශියක් පෙන්වු කරනවා. ඕවා ඕවයි ශක්තිය මෙහාට විදිනවා. ඒ විදින එක තමයි මේ ඍතු බලය කියන්නේ. හොඳ දේවලුත් විදිනවා නරක දේවලුත් විදිනවා. ඔය අස්සේ අද මේ අවස්ථාව වෙනකොටත් ලෝකයේහි මේ පරමාණු බෝම්බ කියන જાතියක් උපුරවන. පරමාණු බෝම්බ කියන જાතිය බොහොම ඈතට බලපාන જાතියක්. ඒක බලේ සෑ හැටියෙම ඒක දන්නේම නැතුව සම්පූර්ණයෙන්ම අප්‍රිය වෙනවා ඒ වස්තු. වැඩිච්ච වස්තු අප්‍රිය වෙලා යනවා. ක්‍රියා රහිත වෙනවා. ක්‍රියා විරහිත වෙනවා. ඒ කිච්චුව තිබිච්ච යම් తీරේ යම් తీරේ දුර ප්‍රමාණයකට තියෙනකොට තියෙන හේකට වැදුනහම ඒක ක්‍රියා විරහිත වෙනවා. ජීවිතයකටත් එහෙමයි දේවල් වලටත් එහෙමයි. එතකොට දේවල් වලට වැදුනහම ඒ දේවල් මේක ඇතුලේ තියෙනවා. එතකොට මේ වායු ගෝලයට ඒ පරමාණු විස නොයේ කණ්ඩයෙන් මිශ්‍ර වෙනවා. ඒවා මේ මොළවලටත් වදිනවා. ශරීරය වලටත් සමහර වෙලට ටික ටික වදිනවා. ඕවෙන් තමයි මේ নানা ආකාර ලෙඩ ඇති. ලෙඩ වාගේම සාමාන්‍ය කායික ලෙඩ වාගේම මානසික ලෙඩක් ඇති වෙනවා. අන්න ඒකෙන් පරිස්සම් වෙන්න. කායික ලෙඩට පරිස්සම් වෙන්න ඕන මානසික ලෙඩට පරිස්සම් වෙන්න ඕන. අද හිතේ හැටි නාන ප්‍රකාර ලෙඩ ඇති වෙලා තියෙනවා. කුණ જાතියක් ඇති වෙලා තියෙනවා. අස් සමාරු වර්ගයක් ඇති වෙනවා. තවත් මේ රෝග ජාති ඇති වෙලා තියෙන බව දැනගන්න තියෙනවා. ඉතින් ඒවට බෙහෙත් නැහැ සාමාන්‍යයෙන් කලින් මේ මොකද බෙහෙත් නෙමෙයි අමුතෙන් බෙහෙත් හිතන්න ඕනේ. ඒවට කායික රෝග පිළිබඳව මානසික රෝග පිළිබඳව ඒ විදිහේ ඒවා අහු වෙන්නේ නැහැ. මේකට මේ යෝගාවචරය තේරුම් ගන්න. යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේකේ මානසික රෝගත් ඇති වෙන්න ඉඩ තියෙනවා මේ කාලේ. ඒ නිසා වෙනදට වඩා මානසික தත්ත්වය පරිස්සම් කරගන්න ඕනේ. මානසික தත්ත්වය පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ. කියන මෙන්න මේ අදහස දෙන්න ඕනේ කියලා මට වැටහුණා. මේක අවශ්‍යයෙන් කියන දෙයක්. අර මේ ශක්තිය මේ කයට වගේම මොළයටත් ආවහම මේ විකාර ජීවෙන කෙරෙනවා. ජීවෙන්නේ නොයෙක් විකාර හිතෙනවා. නොයෙක් විකාර දේවල් කියන්න සිද්ධ වෙනවා. නොයෙක් විකාර හිතවිලි හිතෙනවා. මෙයින් පරිස්සම් වෙන්න ඕන මේක විශේෂයෙන් මේ කාලේ හිතට ගත යුතු දෙයක්. අර හොඳ පැත්ත වාගේම නරක පැත්තකුත් මේකේ තියෙනවා. අර ලෝකෝ භාවනාවෙන් දියුණුවක් වෙනවා කියාපු එක අතරටම මේකත් කියලා තියෙනවා. අපිට තේන්නක් තියෙනවා. හිතන්නත් ඉඩ තියෙනවා. මේ ළඟ ඉන්දියාවෙන් දැන් මේ පරමාණු පුපුරවන. පුපුරවන. අර ඈතින් ඈතින් අනිත් රටවල් වලත් පුපුරවන. හැමතැනම පරමාණු බෝම්බ පුපුරවන. මේවා ඉක්මනින්ම දැන් මේ පළාත් වලට එනවා. මෙයන් පරිසම් වෙන්න ඕනෑ කියන අදහසයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ නොයේ විදිහේ හිත සැවුම් පීඩා ආදී දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒවට කල්ලාතුව තේරුම් අරගෙන ඒවට මෙන්න මේ විදිහේ මේ මා විසින් පිළිපැදිය යුත්තේ කියලා හිතාගෙන දෙමුනාම හැකි තාදුරට පරිසම් වෙන්න පුළුවන්. කලබල උපදවා ගන්න නරකයි. වාද ભેද උපදවා ගන්න නරකයි. නිතරම අර මුලින් බුදුරජාණන් වහන්සේගේ අවවාදේ හන්ති පරමං සපෝති සික්ඛා නිබ්බාං පරමං වදන්ති බුද්ධා කියන මෙන්න මේ ටික. නිතරම හිතේ රැව් පිළිරැව් දෙමි. කියන හැටියට පාස්සන්න ඕනේ. එතකොට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. බුද්ධ රත්නේ බලය, ධර්ම රත්නේ බලය, සංඝ රත්නේ බලය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බලය, සෝවංගදී සෑයේ බලය, එතකොට මඤ්ඤංගන චෛත්‍යරාජයාගේ බලය, ඔය ආදී සුදහා සර්වඥ ධාතුන් වහන්සේලාගේ බලය, ඒ වගේම සම්මද්දෘෂ්ටික දේවතාවන්ගේ ආධාරය කියන මේවා නිසා මේ වායින් අපට අපේ මේ සාධනික වැඩ පිළිවෙල ගෙන යන්න අපට අවස්ථාව සැලසෙනවා ඇති එයින් හොඳට කල්පනාව ඇති කරගෙන සාන්ත දාන්ත පරිසරයක් තමන්ගේ හිත තුළම ඇති කරගෙන තමන්ගේ හිත තුළම සාන්ත පරිසරයක් ඇති කරගන්න ඕන ඒ සාන්ත පරිසරයෙන් යුක්ත පුද්ගලයන්ගේ සමූහය පුද්ගල සමූහයෙන් යුක්ත මුළු පරිසරයම පොඩි ස්ථානයම සාන්ත පරිසරයක් කරගන්න මහන්සි ගන්න ඕනේ විදිය මහන්සි ගන්න තම තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න. ඒකමයි නම් ලබාගත් හැක්කාව උතුම් ප්‍රතිඵලයක් ලබා අවසාන අමාම අනිවිදෙන දෙන්න